අවසරයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ චාරිත්‍රය තමයි සෙනසුරාදා හතමාර ඉඳලා උරුළුසු පැයෙන් නමේ දක්වා ධර්ම සාකච්ඡාවක් කරන එක. නමුත් පසුගිය දවස්වල මගේම තිබුණු කාලසටහනේ වැඩාතික ගතිය නිසා මගේ විස්තර අනුව බලනකොට නොවැම්බර් මාසේ 19 වෙනිදායින් පස්සේ අපි ධර්ම සාකච්ඡාවකට යෙදිලා නැහැ.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 බොජුන් හලවත් සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හිදී පිරිවැහුම් පිරිවැස්මුන් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස පහට පමණ වත් පිළිවෙත් හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පස කිස සාදා පිරිසුදු සිතින් Taman වසන කුටියට යා යුතු.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 තමා නිතරම් පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වේ. වැඩ කටයුතුද ඉක්මන් වේ. සිතද තැන්පත් වේ. සිතරෙන අරමුණක් නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළවන විට ඒ නුවණින් සලකා තමාගේ යෝගාචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු වඳුරු මැඩලීමට සමතෙකු විය යුතුය.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 ඉංගෙ පිටට ගියොත් යන හැම වෙලාවෙම අපට පේන්න පටන් ගන්නවා එහෙන් හැප්පෙනවා මෙහෙන් හැප්පෙනවා අවුල් වියවුල් වෙනවා එහෙම නැත්නම් අනවශ්‍ය බාධක වගේ පැමිණෙනවා. ඒ නිසා ඒවා යනකොට බාධකේ හැප්පෙනකොට නැවත එන්න පුළුවන් තැන හදාගෙන යනවා. නැවත ඇවිල්ලා ලොකු සාන්ති කියපු තැනට ගියාම කිසි බාධාවක් නැතුව ඉන්න පුළුවන්.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 ඒ එක් ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්ද ජාති පහක්ද ජාති දහස් දසයක්ද ජාති විස්සක්ද ජාති තිසක්ද ජාති සතලිසක්ද ජාති පණසක්ද ජාති සීයක්ද ජාති දහසක්ද ජාති සුවහසක්ද බොහෝ සංවර්ත කල්පද බොහෝ විවර්ත කල්පද බොහෝ සංවර්ත විවර්ත කල්පද අසෝතන්හි නුඹ අසෝතන්හි මේ නම් ඇතියෙන් වීමි මේ ගොත් ඇතියෙන් බීමි මේ බඳු පහ ඇතියෙන් බීමි මේ බඳු ආහාර ඇතිවීම වීමි මේ බඳු සුවඳ පිඳින්නෙක් වීමි මේ බඳු මෙතෙක් ආයු කෙලවර කොට ඇතියෙක් වීමි ඒ මම එයින් සැබූ අහෝ තැන උපනිමි එහිද මේ නම් ඇතියෙන් වීමි මේ ගොත් ඇතියෙන් වීමි මේ බඳු පහස් පැහැසටහන් ඇතියෙන් වීමි මේ බඳු ආහාර ඇතියෙන් වීමි මේ බඳු සුවදුක් විඳින්නෙන් වීමි මෙතෙක් ආයු සීමාවක් ඇතියෙන් වීමි ඒ මම එයින් සැව මෙහි උපනිමි මෙසේ අනේක විද වූ පෙරබුසු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 දිබ්බේන චක්කුණා විසුද්ධේන අතිකන්ත මානුසකේන සත්තේ පස්සති චවමානේ උපජ්ජමානේ හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මූපගේ සත්තේ පජානාති හේ මෙසේ සීමාහිත සිත පිරිසිදුවා දීත්‍ර කෙලෙස් නැතිව උපක්ලේශ පහව මෘදුව කර්මක්ෂමව ස්ථිතිව නිශ්චල බවට පැමිණි කල්හි සත්වයන්ගේ චුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත යොමු කෙරේ. නැඹුරු කෙරේ. ඒ පිරිසිදු වූ මිනිසුන්ගේ දර්ශෝ දර්ශනෝපචාරයේ ඉක්මව දැක්ක හැකි දිවසින් අහෝ මේ භවත් සත්වෝ කාය දුෂ්චරිතයෙන් සමන්විතයහ වාග් දුෂ්චරිතයෙන් සමන්විතයහ මනෝ දුෂ්චරිතයෙන් සමන්විතයහ ආර්යෝපවාද කළහ මිසදුටු ගතුවහ මිසදුටු වශයෙන් ගත් මිත්‍යා වෘත ඇතියහ. ඒ මොහු කරජකය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ දුෂ්ටකම් හේතුයෙන් හටගත් ගතිය වූ කර්මයට තමන් පරවශ පරවශ බැවින් තමනට අවශ්‍යගව වැටෙන තැන වූ නිරවට අවශ්‍යව විවසව අවශ්‍යග අවශ්‍යගව වැටෙන තැන වූ අයන්න බයන්න තාරුද්ද ඡයන්නේ ගයනු ඡයන්නේ තාලදස යන ඊගාට අවශ්‍ය ග විවසව කියලාත් ඕකේ තියෙනවා බලමු සිංහල කියනකොට හරියනවා මේ සිංහල තමයි කරන්නේ පාලි පාලි කියන්නේ වශකව අවශ්‍ය වශේ පවත්තන්න බැරුව අපායන් දුක්ගට මිනිපාත නිරයන් උප්පන්නා නිරයට වන්න තේක් තේ කායස බේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් uppන්න කර්මයට කර්මයේ කර්ම ශක්තිය පාලනයට කරගන්න බැරි කියන වචනය කියන්නේ ඒක පල්ලෙහාට පල්ලෙහා තියෙන්නේ මේවා පන හොන්තෝ බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචි නෑ ඒකට කලින් සමන්නාගත අවශ්‍යකව විවසව කියන එක තමයි තියෙන්නේ කමන්න අපි යන්කෝ මේ භවත් සත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ වාක් සුචරිතයෙන් සමන්විතයහ මනස් සුචරිතයෙන් සමන්විතයහ ආර්යනට උපවාද නොකළහ මිසදුටු ගත්හ මිසදුටු වශයෙන් ගත් සීලාදී ඇත්තාහ ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහයි මරණාසන්න වූද එකෙනෙහි පිළිසඳ ගත්තා වූද හීන වූද උසස් වූද මනාපැහැ සටහන් ඇති වූද නොමනා පහසටහන් නැති වූද සුගතියට පැමිණියා වූද දුගතියට පැමිණියා වූද කර්ණේ වූ පරිදි ඒහි භවයට ගියා වූ සත්වයන් දකි. මෙසේ හේ පිරිසුදු වූ මාංශික විෂය ඉක්ම පැවති දිවසින් හීන ප්‍රනීත සුවර්ණ දුවර්ණ සුගත දුර්ගත සත්වයන් දකි. කර්මය වූ පරිදි ඒ භවය කරා එළඹ සිටි සත්වයන් දකි. වැඩි නේ දිබ්බ ජප්ලා. ආවෙන්නේ නැවත නම් කම්මැලි වෙනවා. මම හිතුවා කට්ටිය අත් දෙක ඇරලා අං විහිදුවගෙන අහගෙන ඉඳී කියලා. මොකද දිබ්බචක්ක වල කට්ටිය කැමති ඉන්නවා. දිබ්බචක්ක කොට සිවරයි දිබ්බචක්ක වල සිවරයි. නෑ නෑ දිබ්බචක්ක වල පටන් අරගෙන විස්තර කළා ආයේ ඒක හමාර කරන පාටියෝ කියවන්නේ. දිබ්බචක්ක කියන එකමයි ඔය මේ මේ චතුප්පපාත ඥානය. ඔව් මේ චතු sorry චතුප්පපාත ඥානේ මේ ඒකටත් හරියට කියන පේන බලන්න කට්ටිය.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 ඒ වුණත් මේ පොතක් කියවනකොට දැනගන්න ඉපැ මේ pāli වචනය මේ සිංහලට දාලා තියෙන කියලා. කියවන්නේ වාක්‍ය දෙක කියවන්න. තේ කායස බේදා පරම්මරණ අපායන් දුක්ගති මිනිපාතන් නිරයන් උප්පන්න. සිංහල. ඒ මොක ඒ මොහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුෂ්ට කර්මයෙන් උපන් ගතිය වූ තමන්ට තමන් අවශ්‍යකව වැටෙන තැන නිරයට වන්න. වැටෙන ඔළුව පල්ලෙහාට කඳ උඩට තියාගෙන හෙලකින් පල්ලට ඇදගෙන වැටෙනවා වගේ කියලා ලොකු සාති කියනවා. අවශ්‍යකව. යන්නේ කොහරද මොකද වෙන්නේ කියලා පරිචුට්ටය මොකුත් නැහැ. වැටෙනවා වැටෙනකොට කකුල් උඩ ඔළුව පල්ලෙහා ඇදගෙන වැටෙන්නේ අපායට. අවශ්‍යකව ඒ විවසව. ඒක මේ අරකේ තියෙන්නේ මේ විනිපාතක්.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 වූ සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයකි. ඔව් දැන් පල්ලා රිට්‍රීට් එකෙත් මේ දවස්වල යන්නේ සාක්ෂාත් කළ යුතු ධර්ම 6. ඒකට පෙන්නන්නේ මේ අභිඥා 6 තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඉතින් ගේපාර රිට්‍රීට් එක ඉවරනකොට එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා වල තිබුණා මේ අභිඥා ගැන සාංශ බණක් කියන්නේ කියලා. මට පුදුම ඇඟ හිතර වෙලා ගියා. මොකද මොනවක්වත් මම දන්නේ නැහැ ඔක ගැන කියන්නේ. දැන් සතිය ගැන මම මොනවද කීය කියන ඊට පස්සේ මම කොහොම කරුණයක් වෙලා තියෙන ඊගාව බණටත් ඕකමයි මාතෘකාව. දැන් මම මොනවා කියයිද විශ්වාස නැහැ. එහෙම දිවට දැන් සාමාන්‍ය බල සූත්‍රෙත් ඇවිල්ලා තියෙන්නේ අභිඥා. ඉතින් ඔය මාතෘකාවට යනට ඇඟ හිරි වැටෙනවා වගේ හිතල වෙනවා. මොකද ඔක්කොම භාවනා කරන මේ අභිඥා ලබන. ඒ වුණාට මම මේ අවුරුදු 30 ගණන් භාවනා කරලා තියෙනවානේ හුලඟක්වත් මම දැකලා නැහැ. ඒ නිසා මේ බුද්ධ ධර්මයෙන් බැහැර කරන්න කතා කරනවා නෙවෙයි. මට මට විශේෂ ගෝචර වෙන්නේ නැහැ. මේක දන්නේ නැහැ. ඉතින් ඒක දැන් උගෝදෙනෙක් හිතනවා දැන් මෙච්චර භාවනා කරන නිසා අඩු ගානේ රෑකට හරි ගමනේ ළම ජීවහන්සේගේ රැස් වී දෙන්න ඕන කියලා කට්ටිය බලාපොරොත්තු වෙනවා. ඉඳලා හිටලා කොස් ගහකට උඩින් එමීට ඇවිල්ලා පාත් වෙයි කියලාත් බලාපොරොත්තු වෙනවා.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 මේ අතරමැද ආයේ අතරමැද අවස්ථාව අටුවාවේ සඳහන් කළා නැහැ. ඉතින් ඒ ශාන්ති කියනවා මේ තරම් වැදගත් විදිහට මේ චතුප්පාතඥානෙ කතා කරන අටුවාව. ඇයි මේ බුද්ධ වචනේ තියෙන මේ අතරමැද ස්ථානේ කියන්නේ නැත්තේ කියලා. ඒ ශාන්ති උත්තරයක් දෙන්නෙත් නැහැ. ඒ ශාන්ති කියනවා මේකට අන්තරාභාවයක් තියෙනවා.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 ඒකට වෛර කරනවා නම් කවදා චුතුපපාත ඥානයක් තියාගෙන ගෙදර එන පාරවත් හොයාගන්න බැරි වෙනවා. අද ඒකයි යෝගාවචරයට වෙලා තියෙන්නේ. යෝගාවචර හිතවිල්ලක් ආපු ගමන් වෛර කරනවා. ඉතින් වෛර කරපු ගමන් හිත අන්ධබන්ද වෙනවා. ඊට පස්සේ හද්දෙන් වේදනාවට යනවා. වේදනට ගියාම ඒත් අංජබජයි. අයි භාවනා පිට ගිහින ඊට පස්සේ හිතවිල්ලකට ඒත් අංජබජයි. දැනගත්ත ගමන් ඉසాత බැඳගෙන දුවගෙන ඉන්න ස්වාමීන් වහන්සේ ආනපාන කරන්න ගිය හිතවිල්ලකට හිත ගියා දැන් මම මොකද කරන්නේ මට වහකණ්ඩ හිතනවා මැරෙන්න හිතනවා අපරාධේ ගිහි ගියත් ඇල්ලාවේ කියලා කියනවා ඉතින් මේ මනුස්සෝ චුතුපපත් ඥානයක් තියන්න ලබන්න තියා මේ වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කරන්නවත් බෑනේ මොකද ඒකත් ගන්නේ කරදරයක් විදියට නේ කවදාරි හිතන්ට මුදු පුතේ කම්මනියේ සමාහිතේ තිතේ ආනෙන්ජප්පත්තේ විගතූපක්ඛලේසී යකෝ මම හිතේ ආනපානේ ආනපානේ ඉස්සල්ලාම ගියේ මගේ සද්දයකට සද්දෙන්ගේ හිතවිල්ලකට හිතවිල්ල වේදනාවක් දැන් හිතවිල්ල කියන්නේ කියලා දැනුනොත් අන මොන තරම් ශ්‍රේෂ්ඨ ඥානයක්ද කියලා මේක කවුරුවත්වත් මේක වාර්තා කරන්න තියද්ද ඒක හොරිකඩ හොරි හැදුන විදිහට සලකන්නේ කුෂ්ඨ රෝගයක් විදියට මෙව නැතුව කවදද කෙලින්ම ආනපනින්න පුළුවන් වෙන්නේ කියන දවසක තමයි භාවනා කරන්නේ මේ තමයි සමතේ හැටි විපස්සනා කරන එක නේද මේක චතුූපපත ඥානයක් ඒ මම සද්ද ඉඳ ගියේ ආනපන තමයි. නමුත් ඔන්න සද්දයක් ආවම දන්නේ තෝ සද්දට කඩාන ගියා. සද්ද දිගේ ඉන්නකොට වේදනාවට ගියා. වේදනාව හිතට ගියා. දැන් මම දන්නවා ආනපනෙන් සද්දට ගියේ. සද්දෙන් වේදනාවට ගියේ. වේදනාව මෙන්න මේ ටික විවිධ ගමකට ගිය එක ආපහු ගම කරා නැවත එන පාර කියන දන්නවක තමයි නිවන කියන්නේ. ඒකට නිවන නෙවෙයි. ඒකට ලෞකික අභිඥාත් වෙනවා. ඉතින් මේකේ තියෙනවා චාරය. භවනා කරනකොට සද්දයකට යන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑනේ.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 ඒකෙන් බහැලා ගඟට යනවා. මනුස්සයා කියන ගහට එහා පැත්තේ තියෙන ගඟ කියලා. බහිනකොට දැන් ගඟ ගිහිල්ලා අත්ත නැවෙනවා. ගඟට. නැහැඳු මේ මනුස්සයා එල්ලිලා කෑ ගහනවා මේ අලි කචල් එක දැන් ඉතින් ගහට එන්නේ ගඟටනේ. ඒකෝට අලියෙක් පිට යනවා මනුස්සයෙක්. ඌට කෑ ගහලා කියනවා අනේ බසිනා අලි අවුලක් උනේ. මම මේ ගෙදර යන්න පාර හොයනවා. දැන් මේ එල්ලිලා ඉන්නේ අත්තක අනේම ආව ගොයි බේරගනි. ඊට පස්සේ කරන දේ අලිය පොඩ්ඩක් නතර කරලා ඌ බෑපන් කියලා. ඊට පස්සේ බෑ උස නැහැ. මිනිහ අලියාගේ උස මදි. ඊට පස්සේ ඌ කියනවා වස්සින ඔබ පොඩ්ඩක් හිටගන්නේ මම උරිස් දෙකට බහින්නා කියලා.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 ඔය සමාහිත හිතේ කොහොමද මේ හිත පිට යන්නේ අල්ලන්න පුළුවන් වෙන හිත පිට යන්නේ නැත්තම්. හිත පිට ගියාට පස්සේ ගිය තැන එක තැනකදී ටක් ගාලා නතර. ඒක කියනවා සතුප්පාද කියලා. ඒ තමයි අපේ ජීවිතේ අපි උපේලා තියෙන දේ. දැන් ඉන්නේ ඔබ නරක තැනක කියලා කියවෙනවා.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 දැන් හිට මොකුත් නැහැ. ඉතින් දැන් මටත් මම දන්නා මේ හූවක දුර. හැබැයි මොන විදිහකට හොයන්න බෑ. බයිසිකල් කාර්යයක් ආවා. ඉතින් කලාපොන් කතා කරලා ඉංග්‍රීසියෙන් කතා කරා. සුද්දානේ හදවල තියෙන නතර කර නතර කරලා ඉවරලා කිව්වා මෙන්න මෙහෙමයි ආවේ ඊට පස්සේ ඌ GPS එක බලලා කියනවා මම බයි කියලා වදින්නේ GPS එක බලාගෙන මම යන පාර දන්නවා හැබැයි ඕකමයි GPS එකේ නැහැ එමවුස් සෙන්ටර් එක නැහැ මම thank you කියලා ගියා ඉතින් අම්මයි දුවර දෙන්නේ කොයා ඊට පස්සේ කතා කරලා මේ මවුස් සෙන්ටර් එකේ භාවනා කරන කට්ටිය ආ බුද්ධඝම භාවනා හරිසෝ දැන් ඔන්න යනවා භාවනාදී කියන කතාව දැන් අහලා කොන් තෙල් බෙදෙනවා මේ තමයි කර්මස්ථානාචාර්යන් වහන්සේ අරකයි මේකයි කියනලා ඊට පස්සේ කිව්වා අපිට යන්න පාර දන්න අපි එහෙම තරක් දන්නේ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 දැන් මම එහෙම කතා කරන මොනක්වත් තේරෙන්නේ නැහැ උන් කතා කරනද අපිට තේරෙන්නේ ඉංග්‍රීසි කතා කරන්නේ. කිසිම දෙයක් දන්නේ නැහැ. අල්ලපු ගෙදර ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. නම්බරේ කිව්ව GPS එක ගහලා පෙන්නනවා මිසක් අපි හිතන්නේ එංගලන්තෙ වෙච්චාම එංගලන්තෙ මිනිස්සු අපිට වැඩි දන්න කියලා අපි තරම්වත් දන්නේ නැහැ. ඒ නිසා මගේ හිත රස්තියාදු ගහන தත්ත්වය රස්තියාදු ගහන බව විතර බුදුහාමුදුරෝ දන්නවා. අනිත් ඔක්කොමලා කියනවා නෑ නෑ බුදුහාමුදුරගේ හිත රස්තියාදු ගහන්නේ නැහැ කියලා. බුදුහාමුදුරන් කියනවා මගේ හිත රස්තියාදු ගහනවා මම දන්නවා ගිය පාර ආගමනේ. ඒ නිසා හරියට මං ගිය ආත්මෙ මේ ආත්මෙට ආපු එකත් මට කියයි. ඊට ඉස්සෙල්ලා ආත්මෙකත් කියයි. මොකද මම මේකට වෛර කරන්නේ නැහැ. මේ හිතේ අත්‍යාරු රෝන්දේ ගහන ගැහිල්ල මම වෛර කරන්නේ නැහැ. ඉතින් අන්න ඒක දන්නේ නැත්තම් දුවට සමාහිතේ චිත්තේ මුදු භූතේ කම්මනේ අනංගනේ උපතෝපක්ඛිලේසේ හිතේ ආනන්ජප්පත්තේ හිත හොඳට සතිය පිහිටවන. පිළිල ප්‍රත්‍යද ගහන්නයි. මේකෙන් මේකට ගියා මේකෙන් මේකට ගියා මේකෙන් මේකට ගියා අන්න අතෙන්දි 100 ලැබුණා. අතෙන්දි සති උප්පාදේ ඇති වුණා. ඒකත් අහඹයක්. ආ ඊට පස්සේ ආපහු එන පාර බලන්න. මේක කරනවා නම් හිත පිට යන හැම වෙලාවකම විනෝදාංශයක්. කාටවත් දොස් කියන්නවත් පිසාද වෙනකන් නටන්නවත් බෑ.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 නිරෝධයට බයයි. ඒක නිසා භාවනා කරාට අපි සුසුකම් ලැබුවට අපේ හිත චුතුපපාත ඥාණයට හැරෙන්නේ නැහැ. හැරෙන්නේ නැත්තේ මොකද අපිට ඕනේ අරමුණේම හරියට කෝච්චි පාරදිගේ කෝච්චි යනවා වගේ යන්න. මේක බස් පාරේ යන්නේ හැමෝත් හැමිච්චංගේ වංගුවකින් යන්න පුළුවන්. අපෝ එන්න පුළුවන්. ඒ නිසා අපේ පෞරුෂත්වයේ තියෙන වැරදිච්ච තැනදී නැවත නිවස පලා එන ගමනේ. දරුවෝ හදන්න වැරදින් නැති වෙන්න නෙවෙයි. වැරදුනාට පස්සේ කොතනද තේරුණා ඉතලා ආපහු හිටපු තැනට එන්න පාර දන්නවනම් ඌ සත්‍යයි. ওই নানা ආකාර වලින් රොකට් වලින් අනම්මනම් අගහර ලෝකෙට යන්න ආරේ මේ එක නන්නත්තරයි. අපි කොයි වෙලාවත් කරකොල අතාරිනවා. කරකොල අතෑට පස්සේ ආපහු හිටපු තැනට එන්න පාර දන්නවනම් මනුස්සකම තියෙන එක. කාට හරි ලියන්න පුළුවන් නම් වැරදිච්ච තැන ඉඳලා ආපහු වෙන ගමන ඒක ලෝක සාහිත්‍ය හොඳම රචන බවට පත් වෙනවා. මම සාහිතික වෙනවා. ඉස්ලාම් පෙන්නන්න මම වැරදිලා ඉන්න හැටි.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 මම දැන සමා වෙන්න මම මෙහෙම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා. පාඨවිකචිනේ එකේ හිටියා දෙකට ගියා විනාඩියකින් දෙකෙන් තුනට ගියා තුනෙන් හතරට ගියා හතරෙන් පහ ආය හත අට ගියා ඒ හත අට හත පහ හය පහ ආදි වශයෙන් ආවා ඊට පස්සේ තේජෝ කසින්ට ගියා අටට ගියා ආපහු එකට ආවා ඒ කසිනෝ අටට ගියයි කියලා එයා කියනවා කරන එක නා කියනවා ඉතින් අහනින් එක තහන්න මම ඉතින් පරිවර්තකය වශයෙන් මම බලන්නේ සැකෙන්නේ ඕක දිහා يعني කඩප්පුලි හිතෙන්නෙමනේ එහෙම එහෙම කරන්න ඕනේ ඇත්තටම ගණන් චක්‍ර හදනකොට වීණා වාදනය කරනකොට ටයිප් කරනකොට ලක්ෂ වාරයක් ගහන්න ඕනේ නැතු ඔය ශිල්පයක් එන්නේ නැහැ කරාගෙන නැත්නම් ඒ කරනකොට මට හිතුණා මටත් කියත හැකියව නම් ගියයි කියලා. දැන් කවුරු වර්තනය කරන මගේ හිතත් ගියා. මට පේනවනේ. ඒතර කර්මස්ථානාචාරය කියන්නේ කොහොමද නැහැ කියලා. ඊළඟට කියනවා හරි එහෙනම් ඕකට තමයි අභිඥා කියන්නේ. කියලා අයිටි යාගේ තෝ කිල්ල කියනවා වයිෆ්ට ඊයේ රෑ මට ඔන්න චතුපපත ඥානෙ ලැබුණා. ඇත්ත ධනෙ ඕවනේ.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 මේ පිස්සු ඇවිල්ලා මේ යක්කුන්ට පිස්සු වෙලා තියෙන එක. මෝ තවත් එකක් හිටියා අපිට පිස්සු වෙච්ච එකේ. මේ මෙන්නත් තියෙනවා. බඩක් පිස්සුද? අරමුණ පිටිය කියන්නේ අපි කියනවා අපි අරමුණ පිටිය කියලා චෝදනා කරනවා. ඇත්තටම කියන්නේ මම කියන්නේ අරමුණේ හිටියයි. කයි හෝ ඒවා මොකක් හරි ඒවා අර ගන්න දෙන්නේ මම දැන් මෙතන කියන විදිහට 100% අරමුණේ හිටියා නම් මේ හිත පිට යනවා ඉඳි පිට කියනවා යනවාම තමයි දැනන්නේ යනවා දකින්නේ කොයි සතුටක් මිසක් කවදාවත් එහෙසක් වෙන්නේ. තේරෙන්නේ අරමුණේ හිටියා නම් ඉතින් කීයක් කීයක්ම අරමුණේ වෙයි කියනවා. ඒ චිත්තක්ෂණේ අර මම දැන් මෙතන කියන්නේ ඒ සිද්ධියක් ඇතින වෙලාවේ අත් දකින්න වෙලාවේ වෙනත් අරමුණකට හිත ගියා නම් ඒ කවදාවත් හිත පිටියන් කිසිම දකින්න ගන්න ඒක මේ සතුටක් ඉදෙනවා. ඒකට ගියා. පරිය මාර්ගයෙන් දැක්ක ගමන් ඒක ආපහු මෙතන ගෙන්න ගන්නට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඒක රවුම කියලා ආපහු එනවා. ඒක වෙන්නේ නැහැ. බුදුහාමර කියන විදිහට ඒක තමයි විය යුත්තේ. ඒ කියන්නේ අරමුණේ ඊට ඉනකොට පිට හිත පිට ගියා නම් යවලා නෙවෙයි ඈ ගියා නම් ප්‍රමෝද වෙන්නේ කියන.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 මෙන්න මෙතන ලෙඩේ කියලා. ඉතින් කියන්නත් යෝගාවචරයා ලෙඩා ත්‍රිබුද්ධිය ඇති කෙනෙක් වෙන්න. අද අද තියෙන ක්‍රමෙහිදී අභිඥා නැති වෙන්න හේතු නම් හිතා ගන්න පුළුවන් මිනිස්සු චපලයි. අභිඥාවක් කියලා කියන්නේ ඇති තත්ත්වයේ ඒකදී මේ සිද්ධියක් තියෙනවා ඔය මොග්ගලණ මහ ස්වාමීන් වහන්සේ කිමිකලා නදී තීරේ මේ ධ්‍යානයක සමවැදලා ඉනවා.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 හා පිල්ලානේ අංග ගානේ ඔය මේ බාග බීති ගාව හිටගෙන ඉන්න මං එනකොට. ඇයි කියලා අපෝ මේ විශේෂ කාරණාවක් කියන්නේ. ඉතින් මං කෝ ඒකට මේ හම්බෙන්නේ ඒක කියන්නේ නැහැ. ඒකෙදි කියන්න බෑ ඔය මේ පුද්ගලිකයි රහසිගතයි. ඒ වගේ ආරාම රොහිව පස්සේ පස්සේ සාකච්ඡා කරුවාසේ දෙන උත්තරේ මොකද්ද? ඒ ශාන්තිගේ හිත ඒ තරම්ම වශී කරලා තියෙන්නේ ධානයේ ඉඳලා සද්දෙත් අහලා ආපහු ධානයට එනවා ධාන කැඩෙන්නේ නැහැ. හතරින් ධානියදී ආනාපානවත් දැනෙන්නේ නැහැ නේ පුතේ හැටියට. මේ භාවකසාරිගේ ප්‍රශ්න අහන භාවකසාරි පොතේම ලියලා තියෙනවා. හතරින් ධානයට ගිහිල්ලා හුස්ම තියනවාද කියලා බැලුවොත් පේනවලු. බලන්න එපාලු. ඔන්න ඕකයි ධානය කියන්නේ. නිදාගෙන වගේ හිටපන්. ඉතින් ඒකට මේ හිතේ චපලකමන්නේ වසාගෙන තබා ගැනීම අකුගෙන තියෙන ඇත්තටම චතුත් අධ්‍යාන ගියාම සෑහෙන වෙලාවක් යනකම් ඒ අර ස්පීඩ් එකට වැටිච්ච ගමන් හරි ජොලියක් වගේ තියෙනවා. තිබිලට ආයේ සාමාන්‍ය මනසට ආවට පස්සේ දැන් මං ඉන්නේ චතුත් අධ්‍යානද කියලා පොඩ්ඩක් පහුරු ගාලා බැලුවොත් හුස්ම තියෙනවා. ඒතකොට ධ්‍යාන කැඩෙනවා. ආයසරයක් එන්න පුළුවන් එන්න පුළුවන් හිත පිළිගන්න කෙනා. මේ චතුත් අධ්‍යානට ගියාට අපෝ එන්න පුළුවන් හැබැයි paludu වෙලා ඒක. ලප කැලල් තියෙනවා. මොග්ගල්ලාන සාන්තිගේ හිමලප කැලලක්වත් හිටින්නේ නැහැ. උන්වහන්සේ දන්නවා තාගේ සද්ද ඇවිල්ලා ආයෙ ආවට පස්සේ නිදාගෙන හිටපු බබායි තට්ටු කරුවට පස්සේ ආයෙ නිින්ද ගියාවා. ඒක අභිඥාව. ඒ උන්වහන්සේට තියෙන විශේෂ විකූර්ණයක් තමන්ගේ හිතගෙන කවදා සැක කරන්නේ සතිය කැඩනවා කියලා හිතන්නේත් නැහැ උන්වහන්සේ. ධානය කරනවා කියලා හිතන්නේත් නැහැ. අර භාවනා නොකරු බෙකන අහලා තියෙන ධානයෙන්ද සද්දහන්න බෑ කියන එකනේ. එයාට එක්කෝ ධාරිප මොග්ගල්ලාන සාන්තිගේ බොරු කාර්යයක් වෙනවා.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 අශෝක විරජ මේකට නිර්මල කියන වචනේ පාවිච්චි කරන නිසා නිර්මල කියන අඳුර ගන්න ඕන යන්න හරි. ඊළ ආය අර නිර්මල තැනට ගෙනත් තියන්න. ශෝක නොකරන තැන ගෙනත් තියන්න. ඛේම භූමියට ගෙනත් තියන්න. ගේනකොට එන පාර ලැජ්ජාවෙන් බලන්න එපා. හොඳට ආගිය තොරතුරු සහිතව කියන්නේ මම හිතුවේ මෙච්චර නන්නත්තරලා මම මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආව බව දන්නේ කොහොමද මට ආයෙත් හුස්ම ටික තේරෙනවා. ඉඳගෙන ඉන්න වැටුණා. ඔච්චරයි. ඒක දැනගත්තාට පස්සේ කොච්චර හිත පිට ගියත් ඔය ඉස්කෝලේ කියන්න හදනවා වගේ ජොලියක් යනවා. එයි මම බලයන්. ඔබ බලයන් කොහේ යන්නේ? කෙරිකලා පොවෙන්නේ බෑ. එන පාර විතරයි බැලිලු.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 ඔකට මේ තමන් මන්ත්‍රත් පූජා කරන්නයි අනම්මනම් ඕනේ. තියෙන ශ්‍රද්ධාව වැඩේට ඇති. අපි ඒක වැඩේට දාපන්. ඒ වගේම ওই සීලේ ඔච්චර හිත පිළියක් කැඩෙන්නේ නැහැ. ඉතින් හොඳටම දන්න දෙන්නේ මොකට ඉසද බඳ ගන්න. සමාධිය නැති වෙච්චාම අන්නකොට බුදුරජාණන් වහන්සේ ආනවා මේ කොණ්ඩඤ්ඤාමිතුන්ගේ අසජාමිනේ. අසජී උඹේ කනගාට වෙලා තියෙන මේ සීලේ හානි වෙලා තියෙනවද? අනේ නෑ ස්වාමීන් මට සීල ගැන එහෙනම් මොකටද මිනිහ නටන්නේ? සීලේ තියෙනට ඕනේ ලාග සමාධිය ගන්න පුළුවන්. සීල ගැන බලපන්. කොච්චර හිත පිට ගියත් බලන්න සීල කැඩනවද කියලා. අන්තිම අන්තිම දේ තමයි සතිය කැඩනවද කියලා.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 නිවනින් එහා නෙවෙයි මේව නයි ලෞකික අභිඥා. ලෞකික අභිඥා උන්ට පාර කැපෙනවා. පාර කපන්නේ නැත්තේ තමන්මයි මේ අර තියෙන සම්ප්‍රදාන කුල බැල්ම නිසා. මම මෙල්බන් වලට මේ ඇරිය පණිවිඩයක් මේ තියෙනවා කියලා පහුගිය අසර නැති නිසා ඉතින් ඒගොල්ලෝ මේ ඊමේල් <laughs> එකක් බලන්න නැති ඇති සම්බන්ධ වෙන්නත් නැති ඇති. කීයද වෙලාවද? 45යි. විනාඩි 15ක් තියෙනවා. අපේ අපේ කියන්නේ මේ මතේමයි සත්‍ය මේ මතේමයි නිවැරදි මේ මතේමයි හරි කියලා ඒක දැඩි බලලා ගන්න. ඒ කරලා මේකමයි හරි අනිත් මත කියලාම දුක. කියලා කියලාගෙන මේක ශක්තිය කරන්නේ මේක අනිත් කටියට ඒතු ගන්න මේක අනිත් කටිය ඉලක්ක කරගන්න විශාල වෙහසක් ඉඳාගෙන වෙලාවේ බව මේකම තර්ක කරනවා. ඊට පස්සේ ඔකට විරුද්ධ යන කට්ටිය කටුම විදියට දනගන මේගොල්ලත් එක්ක ගැටෙනවා. ඒක මම චර ප්‍රමාණයකට මම කියන්නේ ඒ ප්‍රමාණයට මේකෙන් ඉන්නේ මට මම ආරාධනා කරන පුළුවන් කියන්නේ ඒ මම දැන් මේක පොඩ්ඩක් හරි මට ගලවලා පුළුවන්කම තියෙන නිසා මේක තාක්ෂණික ඉහට මේක ගල් මේක තමයි විශාල වේද අනුන්ගේ දේවල් ඔක්කොම කරකට දාගෙන චෝදනා කරලා චෝදනා කරලා චෝදනා කරලා දින දින දුක තමයි සත්‍ය කියලා යන්නේ මිත්‍යා දෘෂ්ටියේ දෘෂ්ටිය. මේ දෘෂ්ටිය ගැලවෙන විදිහ ධර්ම දේශනා කරන්නේ නෑ සර්වචාන්සේ දේශනා කරනවා දිට්ඨි මට්ටමටපත් වෙන ඉස්සර ඔබ චිත්ත මට්ටමටපත් වෙනවා චිත්ත මට්ටමටපත් වෙන ඉස්සර සංඥා මට්ටමට යනවා සංඥා මට්ටමේ යෝග පැන්සලේ ලිව ඉරසේක මේක වගේ මකන්න පුළුවන් ඒක ඒකට මත බවටපත් වෙලා නැහැ බහුමත බවට බහුමත බවටපත් වෙලා නැහැ ඒ මෙයා කියනවා අද වහී කියලා මං කියන්නේ නෑ යකෝ ඉතින් ඇත්තත් නැත්තත් ඒක දෙයක් නැත්තා.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 මං කිව්වේ නෑ. ඌ ඒකලෙල ඒක හිතේ තියන ඉල කියන මං දෙතරයක් කිව්වා. දැන් මං කියව කියව දැසි මම ඉතින් මම ඊට පස්සේ හිතුවා මේ වැස්ස පැත්තක දැන්. මීයක මේ මේ මේ මේ වැස්ස පැත්තකට මොකද්ද වෙනටන්නේ නේද චිත්ත මට්ටමට. අනික කට්ටියත් එක මගේ දැන් පැටලවිල්ල නෑ. මේ කෙනෙක් ඇවිල්ලා කියන වහිනවා කියලා ඉතින් ඉවරයි. දැන් මෙයත් එක පටන් ගත්ත මුල් බහගත්ත එක ඉතින් දැන් චිත්ත මට්ටමේදී බුදුහාමුදුර කියනවා දැන් අපිට තේරෙයි බද්දයක් තියනවා දැන්. පටිගයක් තියෙනවා. බද්ද වෛරේ පරිව මූ කතා කරුවොත් ඒ මාතෘකාව පෙරදුර දිනුවත් මගේ හිතේ මූ පරාදයි. එනකොටම මාතෘකාට එනකොට කියනවා මේ උඹ වැඩක් බලලා කාබත් කාලා බුදිය ගනින් බත් මයිත් එක වැස්ස ගැන කතා කරන්න එන්න එපා. මොකද කැමති නෑ. පටිගිය ඇවිල්ලා. දැන් මෙයා කතා කරන වැස්ස ගැන එච්චර තරහට දෙයක් නෑ නේ. නෑ සබ්ජෙක්ට් එකට අලුත්. මුත් එක බද්ද වෛරයක් කරන පටිගෙට යනවා. චිත්ත මට්ටමේ. චිත්ත මට්ටමේ බුදුහාම කියන මට උදව් අත දාන්න පුළුවන්. මට කියන්නේ සංඥා මට්ටමේදී උඹලටම කරගන්න පුළුවන් වැඩි. චිත්ත මට්ටමේදී බුදු කෙනෙකුට බලන්න තම දිට්ඨි මට්ටමට ගියොත් බුදුන්වත් බෑ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිකයන් පිළිබඳව බුදුරජාණන් අත තියන්න යන්නේ කරන්න බෑ.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 අමරෙන්නේ පිටපොටනේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දිට්ඨි මට්ටමේදී බෑ. ඒ නිසා භයානකම අපරාධය තමයි ලෝකේ ඉදමේව සත්‍යම ඕකපඤ්ඤා. යම් කිසි කෙනෙක් කියනවා මේමයි සත්‍ය අනික් සියල්ල බොරු කියලා ඒක තමයි බුදුහාම කියනවා මාරවත් අත තියන්නේ. ඒක තමයි භයානකම කෙලෙසේ.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 ඒ තරහ කිව්වා එන්නේ වැඳපු අය ඔහොම තමයි කිව්වා. ජයනි <laughs> මොනවා කිව්වත් වැරදි. ජයන්ට ගෙදර මිනිහා මොනවා කියනවනේ විහිළුවට ලකන යන ගමන් ඉඟට හරි ගහගෙන යනවා. ගෙදර එකට මොන හරි කියන. ඉතින් කතා දෙපෙන්දරලා සීගාවත්මට ඔගේ ගඳ පොඩ්ඩක් හිටිනවනේ. ඉතින් මට දැන් තේරෙනවා නම්බරන් තියාවුනක සමහර අදහස් වල තිබුණේ දුර දක්න ගතිය. ඒක මං කරේ තිබුණ අනුකම්පාවට දැන් පේනවා. හැබැයි තාම ළඟට ආවොත් ආයෙත් ආයෙ මොකද නෑ අනිනවා අනින එක තමයි තියෙන්නේ. මේ පාඩම උගන්වන්න පුළුවන් ඔය කාටවත් මට දැම්මනම් තියාම උගන්වන්න බෑ. කවදාකවත් බෑ. ඒ වගේම අයිත් එක තිබුණා බද්ද බයිරයක්. අපි දෙන්න එකට ආවේ එකට පැවිදිනේ පැවිදි නම මේ ඉස්සර වුණා උපසම්පදා වුණේ මුළු ඉතිහාසෙම පුදුම ලස්සනට අපි දෙන්න දන්න පුදුම ආදරයි මේකට. නෝ මොකද්ද හුරස් තිනේ සංසය සමතට කැමති මම විපස්සනාට කැමති.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 යේසුස් වහන්සේත් ඕක කියලා තියෙනවා. කියවන්න බයිබලේ ප්‍රොවර්බ්ස්. මම ඒ වාද කෙනෙක් හම්බෙලා ගියා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බයිබලේ අරගෙන මේ ප්‍රොවර්බ්ස් බලන්න. පංචිල් පද පහ මේ ලස්සන කියලා තින් ඉතින් ඔබ වහන්සේලා කියනවනේ දැන් ඔය කට්ටිය මේ නත්තලට බීවර කමක් නැහැ කියලා. සත්තු මෙරුවට කමක් නැහැ කියලා මේ ඉස්ලාම් මේ පැහැදිලිවම කියලා දෙනවා. නෑ එතකොට එයා කියනවා සත්‍ය කාටවත් අයිති නෑ ඔක්කොටම අයිති කැමැති කෙනා ඒ තමන් තමන්ට යඩකම් කරන්න ඕනේ සාස්ත්‍රය තෝරගන්න. තෝරන්නේ මේ සාස්ත්‍රය මට මේ කිව්වට කමක් නැහැ කියලා තියෙන. ඒ සාස්ත්‍රය තෝරන්නේ කරගෙන අදමයි. ඉතින් ඒකට අනුමත කරනවා. සත්‍ය නැහැ කිසිම ಜಾති වේදයක්. ඊට පස්සේ ජූස් ලගාව යුදෙව් ආගමේ පන්තිස්තමේදී ඔය අපි කියන ඔක්කොම දෙනවා. අපි හිතන මේක ත්‍රිපිටකේ විතරයි තියෙන්නේ අපිටම සින්න වෙලා දෙන්නේ නැහැ. බුදුහාමක සුද්ධ කරලා හරියටම ව්‍යාකරණයකට දාලා දීලා තියෙනවා.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 ඊට පස්සේ ඒක හොඳටම කුණු වුණාට පස්සේ චිත්ත தත්තරපත් වෙනවා. මේ ඔක්කොටම විඥානය කියලා කියනවා. පිරිසුදු එක මන මන විඥානය. ඊට පස්සේ මනෝ විඥානේ බාඩපත් වෙනවා මන ආයතනයකට පස්සේ. ඊට පස්සේ ඉන්ද්‍රයන් ඔක්කොම අහලා ගත්තට පස්සේ චිත්ත தත්තරපත් වෙනවා. චිත්ත tattවපත්තට කෙලසිලා ඒක තියෙනවා.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 තාත්තා නන්නිකා කියනවා ඔබ බොරු කියන්නේ. මේ කතා කරන එකගෙත් බඩේ මට. ඌ රාත්තල් ගන්න ඌ මන් දන්න මම ළඟ තියෙනවා මම මෙච්චර රාත්තල් ගන්න තියෙනවා. එච්චරයි. ඕනේ දොස්තර කෙනෙක්ගෙන් අහන්න ඔයා වෙදකම් කරන්න ඔයාලට ලෙඩ නැත්තක් තියෙනවද කියලා. එකම දොස්තර කෙනෙක්ගෙන් හරි අහන්න බලන්න එයාට වෙදකම් කරන්න තියෙන මූලික සුදුසුකම නිරෝගීකම තියෙන කියලා එකම දොස්තර කෙනෙක් ගාවත් නැහැ. දොස්තර වෙන්නේ ඉතල මිනිස්සු ඉන්නේ. මිනිස්සු හැම එකම ලෙඩේ. ඉතින් ඒකේ දොස්තර වෙන්න එක එක ලෙඩෙක් වෙන්න මොකක්ද තියෙන මූලික ප්‍රභාවය එක එක නීතිය දැනගන්න එක එක නීතිය නොදැන එක එක නීතිඥා වෙන්න අනිත් එක නීති උපදේශක ඉල්ලන එකයි වෙන්නයි කට්ටාම විතරනේදී නීතිය දන්නේ හොඳ කට්ටයක්.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 අනේ ඒ ගෙදර යනකොට සබ්බදරි මේ නඩුව පැත්තක තියදී නීතිඥට ගෙවල ඉවර වෙනකොට අර ටිකක් ඉවරයි. ටිපුන් ටිකක් ඉවරයි. ඌත් අපි වාගේම ගොබුඩෙත් තමයි. ඌත් අපි වාගේම බයියෙත් තමයි. ඔය එක එකටවත් බුදුහාමුදුරුවෝ ඉස්සරහා සරුත් ගහන්න පුළුවන් කමක් නැත්තේ නෑ.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 ඊට පස්සේ දික්ටිගත වෙනවා අපි. ආපෝ මියාගත් එක නම් මොනම දෙයක් කතා කරන්න බෑ කියලා මම මෙයාටත් කියනවා ඊට පස්සේ. ඉහාමෝ කියලා කියනවා ආපෝ ඔය කොච්චර කතා කරවත් මේ හාමුදුරුවෝ ali දික්ටිගතයි නියන්න එපා. දැන් ඉතින් අපි සම්පූර්ණ බලකන්තර වැද ගන්නවා. හැබැයි නවදාරි මේ ආයසුතුන්ට ඕනේ වුණොත් ආයේ දිට්ටිකට අතාරින්න බුදුහාමුදුරුවනේ නෑ. ඒක එයාට පුළුවන්. හැබැයි මට බෑ. මගේ පැත්තෙන් සම්පූර්ණ මම කපලා හැරියා මගේ අදක්ෂකම නිසා. මං ගැන විශ්වාසය නෑ දැන් යාට. මම නැති කරන්න බෑ කඩේ. එයාට කවදා හරි ඕන වුණොත් කිසිම බාධාවක් නෑ. කිසాగොතමීට දරුවා ඇදගෙන දුවලා දුවලා දුවලා කොයි වෙලාවක හරි තේරුම් ගත්තනම් දරුවා මලයි කියලා විසි කරන්න බාධාවක් නෑනේ. ඒ බුදුහාමුදුරුවෝ කියන දරුවා විසි කරලා වරෙන් කියලා මේ මොනවද මේ කතා කරන්නේ කුසින් වදාගත්ත දරුවා මේ බේර ගන්න පන්ති ඉදිරියේදී කොහොම බේරන කියලා විතරන්න බෑනේ බුදුහාම කියන්නේ ආබෑට පැත්තකට හිත දැම්මා. ආබෑට ඉදිරියට දාන යනකොට දරුවා අරගෙන විදුනට ඇවිල්ලා තියෙනවා මේක ඉන්දියන්ට සීතල වෙනවා. එයාට තේරුණා ධර්ම කියලා හරි. ඒ ඒ යාගේ තියෙන මේ manussත්වය ඒ කියන්නේ නැවත ඕන වෙලාවක හැදෙන්න පුළුවන් ගැතියට අව탁සීමා කරන්න එපා. ඒ කියන්නේ මුස්ලිම් මිනිස්සුන් අපි බයිනවා.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 වර්ලි. කැරනකොට කැරනකොට සූස්තියකට එනවා. ඒකට තම්බි තම්බි දන්නකොට සික්කෝ වාගේ තෙම්බුව වාගේ තම්බිගේ තොප්පිය බම්බුව වාගේ කියන්නේ සූෆික් භාවනාවට. ඔළුවට දාන එකක් ඒකල අත් දෙක දිග අරගෙන කැරකෙනවා. ඒ ලස්සන හඳ ඉර බහගෙන ඉන්න හැන්දෑයි කැරකෙනවා. කැරගෙනකොට එනවා වයි කුඩු ගන්නවා. ඒක සාමාන්‍යයෙන් බෝල් ඩකුර ලියන්නේ ඒක පුංචි අකුර ලියලා දෙන කුඩු ගහලා කැරගෙනවා. ඉතින් මෝ කුඩු ගහන්නේ කාමනේ. කැටිලා බලනකොට උට අවුල් නික පොඩි සූස්තිය. ඒකල හොඳ බඩු තියෙන බුද්ධාගම. කුඩු වල හොඳ එක තියෙන බුද්ධාගම. පිළඟ තියෙන බාල බඩු කියලා. ඊට පස්සේ ඌ කීයක් හරි හමු කරන ලංකාවට ඇවිල්ලා අර කෙල්ල බැඳලා. බැඳලා පස්සේ කෙල්ලාවල උභාසිකාව භාවනා කරනවා. අර සුබෝදරා මහමුදුරින් අර මෙතන කබර තියෙන පොඩි හමු ලස්සන හමුදු කෙනෙක් ඉන්නේ. මේ ලොකු සංසෙම හරි ආදරේ. ඒ සංසෙත් එක්ක ඇවිල්ලා තියෙනවා මාව හම්බෙන්න. ඇවිල්ලා භාවනාවට ආවා. ඊපස්සේ කර සත ආනපානෙ තේරෙනවා. මට ගිය ගමන් පොඩි ভাইබ්‍රේෂන් එකක් තේරෙනවා. ආනපානෙ ගන්න සෙකන්ඩ් නැහැ. මට ভাইබ්‍රේෂන් මම ভাইබ්‍රේෂන් හිතන්නේ ඕකට ඇනිවෙන කියන්නේ. ඊට පස්සේ ජනක ඇදගෙන ආවිල්ලා කිව්වා පොඩ්ඩක් කතා කරන්න විමර්ශනත් එක්ක. ඇත්තටම මට අප්පිරිය කතා කරේ. ඉතින් කතා කරනපු කියනවා අර මනුස්සයා කිව්වලු අපි ළඟ තියෙන ඔච්චරයි බුද්ධහන කියලා බලපන් බැලුවට පස්සේ සංසේ කෙලිම එතෙන්නේ අපි ප්ලග් වෙන්නේ. අපි මේ ඉඳගෙන ඉන්න බව දන්නේ කිව්වෙ එතෙන්නේ බුද්ධහම කියන්නේ. ඒකනේ නිවන කියන්නේ. ඔයින් හරිමුණා. ඒ වහන්සේ ඒක නෙමෙයි කියන්නේ.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 ඒක කියන ඕක ඉතින් උඹේ වැඩක්. මේක දුන්නට පස්සේ ඌට හැරෙන්න මෙහෙට මේ මුස්ලිමයන්ට මෙහෙට හැරෙන්න ඕනම වෙලාවක පුළුවන්. අපි හිතනවට වැඩි ඉක්මනට වෙනවා. ඊයේ පෙරේද ඔය මූජිගේ ඊමේල් එකක් කියලා දුන්නා. ඊට ඉස්සර එකක් කියලා දෙනවා මුස්ලිම් top class මුස්ලිම් මිනිස්සේ quantum physics ගැන කතා කරලා කියනවා. ඕන වෙලාවක ද්‍රව්‍යම වෙන්න පුළුවන් කියලා. ඒක අහපු කොළඹ ඉන්න ඒ නෝන්ලා හලව කියන්නේ ජින්සායන්ත කොහොමද මුළු ධර්මවාදී වෙන්නේ? දිව්‍යනාශිම වනේ ඕන දෙයක් ඕන ළඟම වෙන්න පුළුවන්. ඒ මිනිසුන් දැල්ලුවාට පස්සේ මේක උන්ට හරි අප්පිරියයි මුස්ලිම් මිනිසුන්ට හරි අප්පිරියයි මේ සංඝයා මුස්ලිම් මිනිසුන්ට බයිනකොට.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 හැරෙන්න පුළුවන් ගැතිය වළක්වන්න බෑ. ඒකට හොඳම දේ අපි යන්න නරකයි ඒගොල්ලොත් එක ගහපා දෙන්න. අපිට ඕන වෙලාවක එන්න. මේකට ඔත්තු බලන ස්වරූපෙන් හරි එන්න. නැත්තම් තොත්තු දෙන ස්වරූපෙන් හරි එන්න. ඔත්තු දුන්නත් එකයි තොත්තු දුන්නත් එකයි විලෙන්න කවුරු හරි දෙන කන්න දෙන දෙයින බුදියන ඵලයලා ඉඳලා.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 අසති අනෝ ඒ අසති හිත ගියා කියලා අපි දාගන්න එක තමයි අසති හිත කියලා නෑ අසති හිත කියලා අපි අපි දාගෙන ඉන්න ග්‍රහණටි වලට තෝතන කරනවා ලෝකේ. ජම්බ ඉස්සලා වගේම අපි කියන්නේ නැතුව මම කියපන්. එතකොට අපිට එතකොට අපිට මේ සෙනකට කෑ ගන්න දෙයක් නැහැ ඒ අපේ ධම්ම ගතිය ඒක තමයි.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 පඩියෙන් ටික ටික ගෙවන්න. මේක පිළිගන්න අපි කැමති නැහැ. ඒ නිසා ඊට වැඩිය පොඩ්ඩක් සුද්ධ නම් ඒකත් ජයශ්‍රී මංගලම් කියලා ගියා. අපිට මේ ප්‍රශ්නේ එන්නේ අපිට නෙමෙයි පුද්ගලිකව මට නෙමෙයි. කට්ටියට කියලා දෙන්න යනකොට ඔක්කොටම හරියන න්‍යායක් හොයන්න හදනවා. සද්දා සොප්ති. කතාකත් හරියන්නේ. ඌ කතා කරලා ඌට කියලා දෙන්න පුළුවන්. කට්ටියටම කිව්වොත් එහෙම ඔක්කොමලා ඉන්නේ සදාචාරවාදයක. නැත්නම් එක සැරේ නිවන් දකින්නේ මේ. gediya pitima ඩක්කාර කියලා නිවන් දකින්න. කේවල පරිසුද්ධත්ව. කේවල භාවයක් මේ ලෝකේ නෑ පරිණිරවාණයට යනකම්. අපිට හම් වෙන්නේ සෞපදිශේෂ නිර්වාණය.